රුද්දික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා Zoom එකේ පළවෙනි එක ගරුතර ස්වාමීන් වහන්සේ පස්ස වේදනා සංඥා සංඛාර විඥාන නැමැති පංචේන්ද්‍රිය කියන්නේ එකම ක්‍රියාවලියක්ද එක් ක්‍රියාවලියක්ද එක එක ඉන්ද්‍රිය වලට ගෝචරව හැසිරෙන නිසා ඒවා ක්‍රියාවලිය පහක්ද ඔබ වහන්සේට දරුවන් සරණයි. ඊතර පොඩි ගැටලුවක් තියෙනවා ඒ ಜಾති දෙකේ. ඔව් පස්ස වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන්නේ එතකොට එතන මම හිතන්නේ කියන්න ඕන නැත්තේ රූප වේදනා සංඥා සංඛාර විඥානද දන්නේ නැහැ. එතකොට නැමැති පංච ඉන්ද්‍රිය ඉතින් පස්ස වේදනා සංඥා සංඛාර විඥාන කියලා ගත්තොත් ඒවා පංච ඉන්ද්‍රිය කියලා ගන්නෙ නැහැ. එතන තියෙන්නේ සිත සහ චෛතසික. එතකොට එකක් එකම ක්‍රියාවලියක්ද? එතකොට ඇත්තටම මේ එකම ක්‍රියාවලියක් තමයි. රූපය නාමයට ප්‍රත්‍ය වෙනවා නාමයට නාමය රූපයට ප්‍රත්‍ය වෙනවා එතකොට එහෙම ප්‍රත්‍ය වේලා ක්‍රියාත්මක වෙද්දී ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. වේදනාව ඇති වෙනකොට ඒත් එක්කලාම සංඥා සංඛාර ක්‍රියාත්මක වෙනවා පංචස්කන්ධය හැටියට. වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට මේ ස්කන්ධ හතරක්. ඒ ස්කන්ධ හතරට පස්සේ කියන චෛතසිකය ඒ ස්කන්ධ හතර නඩත්තු වෙන්නට උදව් කරනවා. දැන් ආහාර ගැන කතා කරනකොට කියනවානේ කබලින්කාර ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන. ඒතර පස්සේ කියලා කියන්නේ එක්තරා ආහාරයක්. ඒ ස්පර්ශය නිසා ස්පර්ශය කියලා මෙතන පස්ස චෛතසිකයේ හැටියට හඳුන්වන්නේ කයට දේවල් ගැටෙන එක නෙමෙයි. ඒක හඳුන්වන්නේ පොට්ටබ්බ කියලා. පස්ස කියලා ධර්මයේ හඳුන්වන්නේම සිතින් අරමුණ ස්පර්ශ කිරීමේ එක්තරා චෛතසික ධර්ම. ඒතර මේ චෛතසික ධර්මයේ ආහාර කොටගෙන තමයි වේදනා සංඥා සංඛාර ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒවා පංච ඉන්ද්‍රියන් හැටියට නෙමේ හැඳින්වෙන්නේ. විඥාණය පස්ස වේදනා වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ පංචස්කන්ධයට අදාළ නාමස්කන්ධය. එතන පස්සය කියලා කියන්නේ නාමස්කන්ධයේ තියෙන තවත් එක චෛතසික ධර්මයක්. එතකොට ඒවා එකම ක්‍රියාවලියක් හැටියට ඒකාබද්ධව ක්‍රියාත්මක වෙනවා. එහෙම තමයි ලෝකයේ සමග ගනුදෙනු කරනකොට අරමුණු ගන්නකොට ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාවලි එක එක ඉන්ද්‍රියට ගෝචරව හැසිරෙන නිසා ඒවා ක්‍රියාවලි පහක්ද. එතකොට එක එක ඉන්ද්‍රයන්ට සම්බන්ධ වුණාට ඒ සෑම ඉන්ද්‍රියක් ඔස්සේම දැන් අපි හිතමු චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නන සංගති බස්ස. ඇසත් රූපයත් නිසා චක්කු විඥානය හට ගන්නවා මේ තුන එකතු වුනහම තමයි පස්ස චෛතසිකය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කනත් ශබ්දයක් නිසා සෝත විඥානය හට ගන්නවා ඒ තුන එකතු වුනහම තමයි පස්ස චෛතසිකය ක්‍රියාත්මක වෙන්නේ. ඒ පස්ස චෛතසිකේ පස්සේ ඇති වෙනව නෙමෙයි අර විඥානයත් එක්කම තමයි ඒ පස්ස චෛතසිකය ක්‍රියාත්මක. එතකොට මේ හැමතැනකම මේ කියන ක්‍රියාවලිය ඒ ඉන්ද්‍රියට අදාළව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ස්පර්ශ කරන දේ ඒ නිසා ඇතිවෙන වේදනාව සුඛ වේදනාවක්ද දුක්ඛ වේදනාවක්ද උපේක්ඛා වේදනාවක්ද සෝමනස්සයක්ද දෝමනස්ස ඒවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ පස්සය කය කයින් ඇතිවෙන පස්සයක් නම් ඒ කියන්නේ කාය විඥානයේ ඇතිවෙන පස්සය සුඛ දුක්ඛ වශයෙන් ඒ වේදනාව රළුයි. හැබැයි චක්කසෝත ගාන ජීවහා කියන ඉන්ද්‍රයන් ඔස්සේ ඇතිවෙන පස්ස චෛතසිකේ උපේක්ඛා වේදනාව තමයි ඇති කරන්නේ. ඒක රළු වේදනාවක් ඇති කරන්නේ එතකොට අන්න ඒ වගේ ඒ වේදනාව විවිධ වෙන්නට පුළුවන්. ඊළඟට සංඥාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. රූපේ වගේ සංඥාවක් නෙමෙයි ශබ්ද සංඥාව. එතන ශබ්ද රූපය. එතකොට වර්ණ රූපය හැට පේන එකේ වර්ණය සටහනයි ගන්නෙ. ශබ්දේ ශබ්ද සටහනයි ගන්නෙ. ගන්ධේ ගන්ධ සටහනයි ගන්නෙ. රසේ රස සටහනයි ගන්නෙ. ඊළඟට කයට ස්පර්ශ නොවේ පොට්ටබ්බය. එතන පඨවි තේජෝ වායෝ ඒවැ සටහනයි ගන්න. ඒ නිසා සංඥාව අරමුණෙන් අරමුණට වෙනස් වෙනවා. ඊළඟට සංස්කාර. ඒ පිළිබඳව ඇති වෙන චේතනා පුඤ්ඤාභි සංකාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි සංකාර වෙන්න පුළුවන්, ආනිඤ්ඤාභි සංකාර වෙන්න පුළුවන්. ඒවා වෙනස් වෙනවා. ඊට විඥාන, චක්කු විඥාන වෙන්න පුළුවන්, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මෙහෙම ඒවාෙහි ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ක්‍රියාවලිය එකමයි. එකම එකම સિદ્ધාන්තයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ගන්න අරමුණ අනුව ඒවැ ස්වરૂපය ඒවෙන් හඳුනා ගන්නා දේ වෙනස් වෙන්නට පුළුවන්.